මහාපදේශ 4 යමක කැප අකැප බව විනිශ්චය කිරීමට දුෂ්කර වී ඇති අවස්ථාවලදී ඒවා විනිශ්චය කරගත හැකිවීමට තථාගතයන් වහන්සේ විසින් තබා ඇති උපදේශ 4 මහාපදේශ නම් වෙයි. ඒවාට මහා කාරණයෝ යයිද අටුවාවෙහි කියා ඇත. සූත්‍ර පිටක විනය පිටක දෙකෙහිම මහාපදේශ වදාරා ඇත්තේය. සූත්‍ර පිටකේ එන මහාපදේශ හතර ධම්ම විනය දෙකටම සාධාරණය. විනේහි එන මහාපදේශ විනයට පමණකි. මෙය විනය ග්‍රන්ථයක් බැවින් මෙහි විනය මහාපදේශ හතර දක්වනු ලැබේ. 1. යං භික්ඛවේ මයා ඉදං න කප්පිය තීති අපටික්කිතං තං වේ අකප්පියං අනුලෝමේති කප්පියං පටිබාහති තං වෝ න කප්පති මේ පාඨයේ තේරුම් එහි යෙදී ඇති වචන අනුව කියතහොත් තේරුම් ගැනීම අපහසුය. එබැවින් එහි අදහස අන් වචන වලින් දක්වනු ලැබේ. 1. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපයයි ප්‍රතික්ෂේප නොකරන ලද යම්කිසි දෙයක් අකප්පිය යයි වදාළ දෙයකට සමාන වේ නම් කැපයයි වදාළ දෙයකට සමාන නොවේ නම් ඒ දෙයත් අකැප යනු පළමුවන මහාපදේශයයි. දෙක යං භික්කවේ මයා ඉදං න කප්පිය තීති අපටික්කිත්තං තං වේ කප්පියං අනුලෝමේති අකප්පියං පටිභාහති තං වෝ කප්පති භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට අකැපයයි ප්‍රතික්ෂේප නොකළ යම් කිසිවක් ඉදින් කැපයයි වදාළ දෙයකට සම නම් අකැපයයි වදාළ දෙයට සම නොවේ නම් එයත් කැප දෙයක් යනු දෙවන මහාපදේශයයි 3 යං භික්ඛවේ මයා ඉදං කප්පිය තීති අනනුඤ්ඤාතං තං වේ අකප්පියං අනුලෝමේති කප්පියම් පටිභාහති තංගෝන කප්පති භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපයයි නො අනුදන්නා ලද්දක් ඉදින් අකප්පියයයි වදාළ දෙයකට සමාන වේ නම් ඒ දෙය අකැපයයි තුන්වන මහාපදේශයයි හතර යම් භික්ඛවේ මයා ඉදං කප්පතිති අනනුඤ්ඤාතං තං වේ කප්පියං අනුලෝමේති අකප්පියං පටිබාහති තංගෝ කප්පති මහවග්ග පාළිය 624 පිටුවලින් භාග්‍යවතුන් වහන්සේ විසින් මෙය භික්ෂූන්ට කැපයයි නො අනුදන්නා ලද්දක් ඉදින් කැපයයි අනුදන්නා ලද දෙයට සමාන වේ නම් ඒ දෙය කැප යනු හතරවන මහාපදේශයයි භාග්‍යවතුන් වහන්සේ විසින් අනුජානාමි භික්ඛවේ සබ්බං ඵල රසං තපෙත්වා ධඤ්‍ය ඵල රසං යනුවෙන් ධාන්‍ය ඵල රසය හැර සකල ඵලයන්ගේ රසය විකාලේහි භික්ෂූන්ට පරිභෝග පිණිස අනුදැන වදාරන ලදී. ධාන්‍ය ඵල රසය හැර අඤ්‍ය ඵල රසයන් භාග්‍යවතුන් වහන්සේ විසින් අකපයයි ප්‍රතික්ෂේප කර නැත. එහෙත් තල් පොල් කොස් දෙල් තියබරා, කොමඩු, ලබඩු, පුහුල්, කැකිරි යන මේ ඵල නවය හා මුං, උඳු ආදී අපන්නයන්ද මහාපදේශ අනුව දාඤ්‍යයන්ට සමාන බව අටකතා ආචාර්යයන්ට පෙනින. දාඤ්‍යයන්ට සමාන බව නම් ධාන්‍ය වලින් සිදු කරන ආහාර කෘත්‍ය මහා ඵල වලින් සිදු කරන බව හා ඒවා ජනයා විසින් ආහාර කෘත්‍ය සඳහාම ගන්නා බවය. එබැවින් අටකථාචාර්යවරයෝ නවමහා ඵලයන්ගේ රසය හා අපන්නයන්ගේ රසයත් සප්ත ධාන්‍ය රසයට අනුලෝම වූ අකප්පිය දේ ලෙස දැක්වූහ. අනුජානාමි භික්ඛවේ අට්ඨපානානි යයි භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට විකාලයේ පරිභෝගය පිණිස අම්බපානානි පාන 8ක් අනුදැන වදාරන ලද්දේය. සියඹලා දෙහි දොඩම් නාරං ආදී කුඩා ඵලයන්ගේ රසයද අනුදැන වදාළ අෂ්ටපාණයට සමබව අට කතා චාර්යෝ දුටහ. එබැවින් අෂ්ටපාණයට අනුලෝම වශයෙන් සියඹලා දෙහි දොඩම් ආදී පළවලින් සාදන පානයද විකාලයේ භික්ෂූන්ට කැපයයි මහාපදේශ අනුව දැක්වූහ. අනුජානාමි භික්ඛවේ ච චීවරානි කෝමං කප්පාසිකං කෝසෙය්‍යං කම්බලං සානං බංගං යයි භාග්‍යවතුන් වහන්සේ විසින් සිවුරු ಜಾති හයක් අනුදැන වදාරන ලදී. ධර්ම සංග්‍රාහක ස්තවීරයන් වහන්සේලා මහාපදේශ අනුව පරීක්ෂා කරන්නාහු නො අනුදන්නා ලද දුකූලය පත්තුන්නය චීන පට්ටය සෝමාර පට්ටය, ඉද්ධි මයිකය, දේවදත්තිය යන මේ චීවර 6ද අනුදත් කෝමාදී චීවරයන්ට සමාන බව දැක ඒවාද අනුලෝම වශයෙන් කැපසියුරු බව දැක්වූහ. මේ ක්‍රමයෙන් මහාපදේශ හතර අනුව බලා ඒ ඒ දේවල කප්පිය අකප්පිය භාවය සැලකිය යුතුය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය, ඉන්ද්‍රිය සංවර සීලය, ආජීව පාරිශුද්ධ සීලය, ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය යයි සීල හතරක් ඇත. මේ ග්‍රන්ථයේ මෙතකින් විස්තර කරන ලද්දේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලයයි. ඉන්ද්‍රිය සංවර සීලය හා ප්‍රත්‍ය සම්නිශ්චිත සීලය පිළිබඳ සාමාන්‍ය විස්තරයක් ශාසනාව තරණේ 148 සිට 150 පිටුවල ඇත. එබැවින් මෙතෙන් පටන් ආජීව පාරිශුද්ධ සීලය විස්තර කරනු ලැබේ.